ඉතින් අද අපි මෙහි පැය 7ක් අරමුණු කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරද්දී අද අද දවසේම අපේ බිරිවිල ආරණ්‍යයේ රාද ස්වාමින් වහන්සේ, කල්‍යාණෝගාසන සංස්ථාවේ රාද ස්වාමින් වහන්සේ පැය 12ක ධර්ම දේශනාවක් සාරිපුත්‍ර සිංහනාද සූත්‍රය ආශ්‍රයෙන් සිද්ධ කරනවා ලංකාවේ. ඉතින් මම හිතනවා ඒක හරි බොහොම වටින වටින අවස්ථාවකයි අපි ඉන්නේ කියලා. උන්වහන්සේට අපි ආශිර්වාද කරමු. ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා ආශිර්වාද කරමු. ඒ වගේම අපි මූලික වශයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා මේ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මේ මහා සංඝරත්නය දායක සභාව සහ කල්යාණ මිත්‍ර සංගමේ අපේ සමාජික සමාජිකාවන්ගේ අප්‍රතිහත වීරියෙන් තමයි මේ ධර්ම දේශනාව සංවිධානය වෙන්නේ. ඉතින් ඒක තමයි අපිට බණ කියන්න, බණ අහන්න ලැබෙන්නේ. බණ අහනවා වගේම බණ කියන එකත් නිවන් දොරටුවක්. ඒක ධර්මයේ සඳහන් වෙනවා ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය කියන දෙකම මාර්ගසිත උපදින්න පුළුවන් අවස්ථාවක් ඒකින්ද ඒක මටත් ලාභයක් ඒකින්ද අපි මේ මහන්සි වෙච්ච මේ සඳහා කැපවෙච්ච අප්‍රමාණව කැපවෙච්ච දිවාරයන් බලා හැම පැත්තකින්ම කැපවෙච්ච හැම කෙනෙකුගේම ප්‍රීතිය සඳහා මූලික වශයෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම අපිට මේ කටයුතු කරගන්න අපේ ධර්ම දැනුම දියුණු කරගන්න අපේ ජීවිතය සකස් කරගන්න පුංචි කාලේ ඉඳන් අද මේ මොහොත වෙනකන් අම්මා තාත්තා ඇතුළු ගුරු දෙගුරුන්ගේ ඒ ආචාර්යවරු මහෝපාද්‍යවරු ඇතුළේ සියලුම අපිට මග කියා දුන්න කම්මට්ටානාචාර්යන් වහන්සේලා ඇතුළේ සියලුම ගෞරවනීය මහා සංඝරත්නයට වගේම අපිට පොතපතින් දායකත්වය ලබා දුන්න හැම පැත්තකින්ම රේරුකාන් නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ ඒ මහා සංඝරත්නයට වගේම ඒ ගිහි දෙමව්පියන් ගුරු දෙගුරුන් ඇතුළු සියලු දෙනාටම මේ බණ පදයක් ගානේ සියලු දුක් ගෙවන් කොට තුන් නිවනින් සැනසෙන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි. පින්වත්නි අපි දැන් එක මිටකට එක් රොක් වෙන්න ඕන වෙලාව කියලායි අපි හිතන්නේ. මේකට මොකක් හරි ප්‍රවේශයක් තියෙන්න ඕනේ. අපි දන්නවා අතීතයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුල හික්මිච්ච මහා සංඝරත්නය සහ උපාසක උපාසිකාවන් වසර 2000 ගාණක් තිස්සේ එකතුව ඉන්නේ ඇයි? එකම ගමනක් යන්නේ ඇයි? එතන යම්කිසි එකතු වෙන්න දෙයක් තියෙන හින්දා. මොකක්ද එකතු වෙන්න තියෙන දේ ධර්මය සහ විනය ධර්මයයි විනයයි දෙක කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආවා ඒ පැවතගෙන එනකොට ඒ ඒ ධර්මය විනය ගුරු කරගෙන තමයි ධර්මය තමයි ගුරු කරගන්න කිව්වේ විනය තමයි ශාසනයේ ආයුෂය කියලා සඳහන් කරලා තියෙන්නේ එහෙනම් මේ ධර්මය විනය අනිත් එක විනය කියන්නේ ධර්මයෙන් අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි විනය ශික්ෂාවන් තියෙන්නේ. විනය ශික්ෂාවන් හරියට හැදෑරුවොත් එහෙම හරියට ලොකු තල්ලුවක් තියෙනවා ධර්ම අවබෝධය සඳහා විනය ශික්ෂාවලින්. ඒ ශික්ෂාවන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම ධර්ම අවබෝධය සඳහා. ඉතින් ඒකින්ද අපි මේ ධර්මය අරගෙන එනකොට මේ මෑත කාලින වෙනකොට මම හිතනවා මිනිසුන්ගේ විමර්ශන බුද්ධිය වැඩි දැන් කියලා. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. නිකම්ම කිසිම දෙයක් පිළිගන්නවාට වැඩිය යමක් අත්දැකලා නැත්නම් යමක් තර්ක කරලා ඒක ගැන හොයලා බලලා පිළිගන්න තියෙන අවශ්‍යතාවය මිනිස්සු තුළ වැඩි වෙලා තියෙනවා කියන එක පැහැදිලි. ඒ ඒ නිසා වෙන්ම සමහර වෙලාවට සමහර දේවල් පිළිබඳ සැක ඉපදිලා වෙනත් වෙනත් ක්‍රමවේදයන් ත්‍රිපිටකයට බාහිර ක්‍රමවේදයන් බිහි වෙන බව පේන්න තියෙනවා. ඒවා ඊටාත්ම සාධාරණ තත්වයක් කියලායි අපි හිතන්නේ. ඒවා සාධාරණයි. මොකද අපි කෙලින්ම කිව්වොත් ධර්මයේ විකෘති කරනවාය කියලා යම් යම් තැන්වල අපි කතා කරන දේවල් තියෙනවා නම් ඒ දේවල් වල සමහර දේවල් වල ගණ්ඩ දෙයක් තියෙනවා. ගණ්ඩ දෙයක් කියන්නේ ලොකු දෙයක් තියෙනවා නෑ කියන්නේ. ඒක ගැන අපි ඒක ගැන අපිට තේරෙන්න ඕනේ. ඒ ගැන අපි ගවේෂණය කරන්න ඕනේ. ගවේෂණය කරනකොට තේරෙනවා ඒ දේවල් වලින් අපේ ජීවිතයට එකතු කරගන්න දේවල් වගේකුත් තියෙන බව. යම්කිසි කෙනෙක් ඒව නිකන් හරියට තියෙන සම්මත කඩාගෙන යන ස්වરૂපයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට දැනෙනවා මේ සාම්ප්‍රදායික ධර්මය තුලින් මට කිසි සැනසීමක් ලැබුණේ නැහැ. හැබැයි මේ කියන දේවල් වලින් අපිට සමහරලාට සැනසීමක් ලැබෙන නැත්තම් මොකක් හරි විසඳුමක් තියෙන පාටක් පේන්න තියෙනවා. මේවා ටිකක් අමුතුයි. මේවායේ තුලින් අපිට අපේ සිත සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා වගේ පේනවා කියලා අපි එවැනි தත්වයන් වලට මොකද ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා නම් යම්කිසි ධර්ම කරුණක් හුඟක් අයට ඒ ඉගෙනගත්තු ගුරුවරයාට තියෙන ගෞරවය නිසා වෙන පස්සේ මොන වැරද්දක් කතා කරත් වැරදි කියලා දැනුණත් සමහර වෙලාවට ඒ තැනින් අයින් වෙන්න පුළුවන්කමක් නැති වෙන සාධාරණ සිතුවිලි තියෙන බවකුත් සමහරලාට පේන්න තියෙනවා. මේ தත්වයන් නිසා වෙන්න අපි ටිකක් බෙදීගෙන බෙදීගෙන බෙදීගෙන යන ස්වරූපයක් තියෙනවා. එකිනෙකා ඊට පස්සේ ධර්මයේ අමතක වෙලා මේ එක එක ගුරුකුලයන් සකස් වෙලා ඒ ගුරුකුලයන් හරහා වාද ભેද කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉන්න අයත් පොඩි පොඩි කාරණා හින්දා දෙකට පොඩි පොඩි කාරණා හින්දා සමහරට දාන ක්‍රමයක් වෙන්න පුළුවන් නැත්නම් ශ්‍රද්ධාව උපදින තැන් ගැන වෙන්න පුළුවන් මොනවා හරි කාරණාවක් හින්දා පුංචි ධර්ම කාරණාවක් හින්දා හරි කමන්නේ අපි බෙදෙමින් පවතින ස්වභාවයක් තියෙනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක් එක් මිනිසුන් ලංකාව තම තේරවාදී බුදුදහමේ මුදුන් මල්කඩ කියලා අපිට සැලකිය යුතු රට අපිට තමයි ඒක උරුම වෙලා තියෙන්නේ. අපි තුල තමයි ප්‍රබලම භවනා ක්‍රම තියෙන්නේ මම ඒක අවිවාදයෙන්ම කියන්න ඕනේ. මොකද අපි මේවා ගවේෂණය කරා ඕනෑ තරම්. ඒකින්ද ලෝකයේ තියෙන ප්‍රබලම නිවනට ඍජුවම නිවන අරමුණු කරන භාවනා ක්‍රම වේදයන් තියෙන්නේ ලංකාවේ. නමුත් ඒක ලෝකයට එළි වෙලා නැහැ. ඉතින් එච්චර වටින රටක් වෙච්ච අපේ රටේ ඉන්න බෞද්ධයන් පවා කෑලි කෑලි වල බෙදලා යන ස්වරූපයක් තියෙනවා. මේ ධර්මයේ පිළිබඳ තියෙන මතවාද හින්දාත් අපි බෙදෙනවා. එහෙම වුණොත් එහෙම අපි ලොකු ගැටලුකාරී තත්යකටපත් වෙනවා. ඉතින් ඒක හින්දාම අපිට යම්කිසි තියෙන්න ඕනේ සම්මතයක් යම්කිසි තියෙන්න ඕනේ හිතන්න යමක් මොකක්ද ධර්මය කියන්නේ කියලා ඒකින්ද අපි මේ ධර්ම දේශනාව විවෘත කරනවා හැම කෙනෙකුටම ඊට විවෘත හිතකින් විවෘත මනසකින් ධර්මයේ ශ්‍රවණය කරමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොහොමද හඳුනාගන්නේ කියලා මම මතක් කරන්නම්. එතකොට ඒකේ තේරුම කිසිම විදිහකින් මේ මගේ වටේ අනිත් සියල්ල ප්‍රතික්ෂේප කරලා මගේ වටේ එකතු වෙන්න කියන එක නෙවෙයි ධර්මයේ වටේ එකතු වෙන්න කියන එකයි. පුද්ගලයා පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම ඊටාම භයානක බව ධර්මයේ තියෙනවා. ඒක කලින්ම කියලා ඉන්න ඕනේ. මේ අපි කතා කරන්නේ අපේ නිර්මාණයක් නෙවෙයි. වර්තමානයේ තියෙන ත්‍රිපිටකය වර්තමානයේ අපිට ලැබිලා තියෙන ධර්ම පුස්තක නැත්නම් අපිට දායාද වෙලා තියෙන ධර්මය තුලින් එකතු කරගන්න පුළුවන් නිවන් දකින මාර්ගයක් ගැන අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒක සාකච්ඡා කරනකොට ධර්මයේ තියෙන ಗುಣ ඒක තුල තියෙන්න ඕනේ. ධර්මයේ තියෙන එක ගුණයක් විතරක් මම මෙතෙන්දී ගන්නවා ධර්මයේ මේ ධර්ම දේශනාව තුළ පදනමක් විදිහට ඉස්සරහට අරගෙන යන්න. ඒ තමයි එහි පස්සික කියන ගුණය. එහි පස්සික කියන ගුණයේ තියෙන ලක්ෂණය තමයි මෙහෙන්න මෙන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් කියන්නේ මේ එන්න බලන්න කියලා පෙන්වනවා කියන්නේ මෙහෙ එන්න මේ මල දිහා බලන්න වගේ පෙන්වනවා කියනක නෙවෙයි. ඒ කියන්නේ තර්කයට අහු නැති විදිහට කරන්න කලින් කියන්න පුළුවන් වෙන්න ඕනේ මේක කරොත් ඒක වෙනවමයි කියලා. කරන්න කලින් කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒ මේක කරොත් මේක වෙනවමයි කියලා ඒකේ සැකයක් නැහැ ඒකට. ඒකෙන් දන්නවා. කාගේ තුලින්ද දන්නේ? අත්නාව ඥානෙ යාත තමන්ගේ තුලින් තමයි දන්නේ. අර කොහොමද තමන්ගේ තුලින් දන්නේ මේ නිවන් දකින්නවා කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොන පැත්තෙන්ද? නිවන් දකින්නවා කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපේ సంతානයේ උපදින සිතුවිල්ලකින්. ඒ සිතුවිල්ලයි උපදින්නේ හේතු ඇතුව මිසක හේතු නැතුව නෙවෙයි. එහෙනම් අපි ඊටාව පැහැදිලිව දැනගත යුතු කාරණාව තමයි මේ ධර්ම මාර්ගය උපදිද්දී ඒක හේතු අනුව සකස් වෙන එකක්. එහෙනම් මේ හේතුව වුණොත් මේක වෙනවා, මේක වුණොත් මේක වෙනවා, මේක වුණොත් මේක වෙනවා, මේක වුණොත් මේක වෙනවා කියලා මේ දන්වැල් පුරුක් ටික අමුණා ගන්න පුළුවන් වෙන්න ඕන ඉහළම ඉලක්කය දක්වා. ඒතර අද අපි කතා කරන්නේ එහෙම එකක්. කිසිම තැනක ධර්මදේශනා තුළ අඩුවක් තියෙන්න බෑ. අර අපි මේ අතංගේ වචනයෙන් කියනවා නම් අර ආවරණය කරගෙන නැත්නම් අන්දානුකරණයක් තියෙන්න බෑ ධර්ම දේශනාව තුළ. ඒකට මොකද කියන්නේ? මෙයාලා කියන කතා කරනවා අර කියන්නේ වහලා ගහන්න බෑ. හරිද? ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ආවරණය කරගෙන යමක් කියන්න බෑ. හැම හැම ක්‍රියාවලියක්ම හැම දෙයක්ම අපි සෝවාන් මාර්ගසිත ගැන නම් අපේ අරමුණ මේ ධර්ම දේශනාවේ ඒක උපද්දවා ගන්න අවශ්‍ය කරන සියලුම එතෙන්ට යනකම් එතෙන්ට යනකම් සිතක් සකස් වෙන හේතු ටික කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ මේක ඉවරනකොට ඉවරනකොට මම ඇහුවොත් මොකද කියන්නේ මේක කරොත් එතෙන්ට යනකම් ඔය හිත සංවර්ධනය කරන්න පුළුවන් නේද කියලා අහපුවාම ඔය පැත්තෙන් කියවෙන්න ඕන වචනේ තමයි ඔව් එතකොට අපි අහපුවාම මං කියන හින්දාත් කියන්නේ එතකොට කියවෙන්න ඕන වචනේ කියන්න ඕන වචනේ නෙවෙයි මම කියලා දෙන්නේ කිය වෙන්න ඕන වචනේ අතුලාන්ත හැඟීමකින් නෑ. ඔබ වහන්සේ කිව්ව හින්දා නෙවෙයි. එහෙනම් කොහොමද? එනවට තේරෙනවා ඒක. ඇයි සැකයක් නෑ. හේතුඵල ධම පැහැදිලි නම් සැකයක් තියෙන විදිහ නැහැ. ඇයි? පේන්න තියෙන්න ඕනේ. එන්න ඒ පේන්න තියෙන ගතියට කියනවා එහිපස්සික ගුණය කියලා. ඒ කියන්නේ මේ පෙන්වන්න පුළුවන්. මේ බලන්න, මේෙන් බලන්න, මේක කරොත් මේක වෙනවා, මේක කරොත් මේක වෙනවා කියලා පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් ධර්මදේශනාව තුළ අපි කතා කරන යමක් තියෙනවා නන් එක පෙන්වන්න පුළුවන්කම තියෙනවා. අඩුවක් නැතුව. හරි? ඒ විතරක් නෙවෙයි අපි ඊට පස්සේ අහනවා අහන්න ඕනේ දැන් ඔය පුළුවන් කියලා කිව්වනේ කරලාද කියන්නේ? නෑ. කරන්න කලින් කියන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක පිරිසිදු බුදුරජාන් වහන්සේගේ ධර්මය. ඉතින් අපි හැමදෙනාටම ආරාධනා කරන්නේ විවෘත මනසකින් අපි ධර්මය සාකච්ඡා කරමු. මේක එහෙම සාකච්ඡා කිරීම සඳහා විවෘත ධර්ම දේශනාවක්. ඇත්තට මේ ධර්මදේශනාවේ ගැටලුවක් තියෙනවා නම් අපි අඟහරුවාදා දවසේ රාත්‍රී 8ට ධර්ම සාකච්ඡාවකට ඉඳ සලස්සලා තියෙනවා. අඟහරුවාදා රාත්‍රී 8ට ධර්ම සාකච්ඡාවකට තමයි තියෙන ගැටලු මෙන්න මෙතන අපහැදිලි හාමුදුරනේ. ඔය අර කලින්ම කිව්වනේ ලොකු කතාවක්. ඒක නෑ, මැද නෑ. හරි ඔබ වහන්සේත් අර දේශපාලඥයෝ වගේ බොරු තමයි කියලා දැන් මේ ධර්ම දේශනාවට ඉස්සෙල්ලා නේද? ඒකින්ද එහෙම මේ කලින් කියපේවනේ අන්තිම දේශනාව තුල තියෙන්නේ කියලා විවෘතව මම අභියෝග කරනවා ඒ සඳහා අවස්ථාව තියෙනවා නොතේරුණා නම් හරි ඒ පිළිබඳ සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා එතකොට අපිට පුළුවන් එක මිටකට එකතු වෙන්න මොකද අපිට පැහැදිලි නම් අපි මොකක් හරි එක තීරණයකට එන්න ඕන වෙලාව ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ වෙනකොට අනතුරක තියෙනවා පැහැදිලි අනතුරක තියෙනවා අපි ඔක්කොම එක මිටකට තීරණයට එන්න ඕන වෙලාව කාශ්‍යප හාමුදුරන්ගේ පිටිපස්සේ යමු එහෙමද නැහැ නේද? එහෙම එකක් වුණොත් මහා විනාශයක් වෙනවා. ඒක නෙවෙයි අපේ පින්නත් දෙන්න අපි විවෘත මනසකින් මහ පොළොවේ කෙලින් හිටගෙන ධර්මය මොකද්ද කියන එක නේද? ඊටා ගෞරවයෙන් හොයමු. ඒක ගැති නොවි නේද? ගැති නොවි. ඇයි ගැති නොවි කියන්නේ? ඒක එක පැත්තකට එක කණ්ඩායමකට ගැති කරන්න එපා. ඒකත් එක්ක අපේ රටත් වෙනසිලා යනවා. අපේ ධර්මයත් වෙනසිලා යනවා. එහෙනම් බෞද්ධ විදිහට එක මිටකට එන්න ඕනේ. ඒ එන්න ඕන පසුබිමක් තමයි අපි මේ සකස් කරන්න සූදානම් කරන්නේ. මේක මට අයිතියක් නැති කිසිම විදිහකින් අයිතියක් නැති ධර්මයක්. ඒකින්ද අපි මූලිකවම ඊටාම ගෞරවයෙන් මතක් කරනවා අපිට මේ චීවරය දරා ගන්න පුළුවන් උනේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා සහ ගිහි ප්‍රභූන් සමහර ගිහියන්ගේ මග පෙන්වීම තුළ ලොවේහි වෙනත් සැනසීමක් නැත කියන එක ප්‍රත්‍යක්ෂ වීම හින්දා බොහෝ දේවල් ලෞකික ලෝකේ බොහෝ දේවල් හඹාගෙන පිස්සෙක් වගේ කටයුතු කරමින් ඉන්න වෙලාවක කිසිම දෙයකින් තෘප්තියක් නැහැ කියන එක දැනিলা තිබ්බ වෙලාවක යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන ගාතාව පුංචි කාලේ දහම් පාසල් යද්දි නෙවෙයි යමක් ගවේෂණය කරන කාලේ ඇහිච්ච දවස මට හොඳට මතකයි. ඒක තේරුමත් එක්ක ඉතින් ඒ වෙලාවේ ලෝකේ තියෙන ලොකුම දේ හම්බුණා වගේ සතියක් විතර හිතේ සන්තෝෂයක් පැවතුණා. අධික සන්තෝෂයක් පැවතුණා මේ මේ මට මට දැන් විසඳුමක් තියෙනවා කියලා. ඉතින් එතෙන්ට අපිව යොමු කරේ අපේ ගුරුවරු ඒ ගුරුවරුන්ව එතෙන්ට යොමු කරේ ගුරුවරුන්ගේ ගුරුවරු. ඒ ගුරුවරුන්ව එතෙන්ට යොමු කරේ ඒ ගුරුවරුන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා. මේ විදිහට දිගින් දිගට දිගින් දිගට ගියාම මෙහි නිර්මාණය නැත්නම් මෙහි උපද්ද වීම සිද්ධ වෙන්නේ අ හේතුකව නෙවෙයි. සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ නියත විවරණ ගත්තයින් පස්සේ විතරක් අනන්ත අප්‍රමාණ වෙහසක් දරලා මේ සත්‍යය දුක් විඳිනවාය ඒ දුකෙන් අත මුදවා ගන්න ඕනෑය කියලා Tamanට නිවන් දකින්න පුළුවන් වෙලාවෙදිත් නිවන් දකින්න හැකියාව තියෙද්දි සුමේද තාපසය විදිහට දීපංකර බුදුන් දවස මේ හුදකලා නිවනෙන් මට පළක් නැතය අන් අයත් නිවාගෙන මම නිවෙනවාය කියලා දැඩි අදිෂ්ඨානයකින් තීරණයක් අරගෙන මොනවද මේ බුද්ධාංකුරයන් කියලා තමන්ගේ ඇස්සිස් මස්ලේ ඇපේට තියලා ඕනෑම තත්වයක් යටතේ මම මේ කාරණාව सिद्ध කරනවාය කියලා දැඩි අදිෂ්ඨානයකින් ආරම්භ කරපු වැඩපිළිවෙලේ මුල මැද සම්පූර්ණ කරගෙන අග සම්පූර්ණ කරන්න ගිය තැන බඩපොත්ත පිටකොන්දට ගෑවෙනකන් මෙහෙම අත තියනකොට බඩෙන් අල්ලනකොට පිටකොන්ද දැනෙනකන් අතින් ඇල්ලුවොත් අතේ තියෙන රෝඹුවංගක් ගැලවිලා අහකට එනකන් ඔලු කට්ට ලබු කට්ටක් වගේ ඇකිලෙනකන් ඇස් යටට ගිලිලා ඒ වගේම නහරවැල් පෑදිලා ළඟ තියෙන ළඟට වැටෙන දේ විතරක් ආහාරයට අරගෙන පවා ඒ මොහොතේදීත් කොච්චරනම් අදිෂ්ඨානයක් තියෙන්නට ඇද්ද මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ මිනිසුන් නිවා ගන්නවා කියලා. ඉතින් අන්න ඒ විදිහට එහෙම කටයුතු කරලා හදාගත්ත මේ ශාසනය කියන්නේ පණිවිඩය බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. එහෙම තමයි මේක උපද්දවාගත්තේ මේ හේතුඵල ධම. මේ ස්වභාව ධර්මයේ තියෙන අපි තුල තියෙන අපි කියන්නේ ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ තුල තියෙන සත්‍ය తত্ত্বයයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. අවබෝධ කරගෙන අපිට දේශනා කරේ. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒ කාරණාවමයි. ඒකින්ද මූලික වශයෙන් අපි මේ සියලු බුද්ධ පූජාවන් හැමුවේ අග්‍රතම පූජාව විදිහට මගේ ජීවිතය මේ ධර්මය මට ලබා දුන්න බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒක පූජාවක් විදිහට අපිට මේ ලැබිච්ච ධර්මය මේ විදිහට සාකච්ඡා කරගන්න මේ බෞද්ධයාට අපි දන්න උපරිමයක් කොට ලැබිච්ච ධර්මය මොහොතක් එක මාත්‍රයක් වෙනස් නොකොට ඒ ලැබිච්ච ධර්මය තුලින් බෞද්ධ ජනතාවට යහපතක් කරන්න ලැබීමම මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන්න පුළුවන් ඉහළම පූජාව විදිහට මම සලකනවා. ඒ සඳහා මම මගේ අවංක ඊටාම දැඩි උත්සාහයක නියැලෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳයි. එහෙමනම් පළවෙනි කාරණාව. ලෙඩෙක් ඉන්නවා. මේ ඉන්න ලෙඩාට ලෙඩ ඇවිල්ලා ඒ ලෙඩාගේ විස්තර කියන්න පටන් ගන්නවා. මෙතන ඉන්නවා වෛද්‍යවරයෙක් ඒ වගේම ඉන්නවා ඒ ලෙඩේ කලින් හැදිලා හොඳ වෙච්ච කෙනෙක්. ඒ වගේම ලෙඩ ගැන එක එක තොරතුරු හොයාගත්ත කෙනෙක් සහ මොකවත් දන්නේ නැති කෙනෙක්. නමවත් අහලා නැති කෙනෙක් ඉන්නවා. මේ හතර දෙනා ඉන්න තැන මේ ලෙඩා ඇවිල්ලා ලෙඩාගේ විස්තරය කියනවා. අපි හිතමු ලෙඩේ ඩෙන්ගු කියලා. හරි. මේ වගේ ලෙඩක් ගැන කියනකොට ඒ ඉන්න හතර දෙනාගේ සිත්වල පහළ වෙන සිතුවිලි එක්කෙනෙකුට මොකවත් නැහැ. එයාට බලහත්කාරයෙන්වත් ඒ ලෙඩේ ගැන සිතුවිල්ලක් ගන්න පුළුවන්ද? බෑ. අර පොත්පත් කියවලා දැනගත්ත කෙනෙක් ඉන්නවා. එයාට ආ මේ අහවල් ලෙඩේ කියලා ඒ සීමාවට විතරක් එයාගේ සිතුවිලි යනවා. ඒ ලෙඩේ හැදිලා හොඳ වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාට යන්නේ එයාට සිතුවිලි ඇති වෙන්නේ වෙනත් විදිහකට මේක මහා දරුණු කායික පීඩා තියෙන මානසික පීඩා තියෙන ඉතාම අපහසු සුව කරගන්න අපහසු එකක් හැබැයි සුව කරගන්න පුළුවන් කියලා අදහසක් එනවා. මේකේ ගැඹුරටම සිතුවිලි යන්නේ කාගේද? වෛද්‍යවරයාගේ. ආ හේතුව දන්නවා. ඒකේ ඒක නැති කරන විදිහ දන්නවා. බෙහෙත් මොනවද කියලා දන්නවා. පැවතෙන්න ඕන කොහොමද කියලා දන්නවා. ඒ ඔක්කොටම සිතුවිලි යනවා. මම අහනවා මේ හතර වෛද්‍යවරයාට පුළුවන්ද ලෙඩේ ගැන විස්තර කියනකොට ඒ ලෙඩේ ගැන එයාට එන හැඟීම වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෙඩේ ගැන එයාට බෙහෙතුත් එක්ක ප්‍රතිකාරත් එක්ක පිළිවෙතුත් එක්ක එන අදහස එන එක නවත්ත ගන්න එයාට පුළුවන්ද? ඒ අදහස එන එක නවත්ත ගන්න එයාට බෑ. අර එහා කොනේම ඉන්න ලෙඩේ ගැන දන්නේම නැති කෙනාට අර වෛද්‍යවරයාට එන සිතුවිල්ල ගෙන්න ගන්න පුළුවන්ද? බෑ. නේද? ඊළඟට මැද ඉන්න දෙන්නාට එන්නේ වෙනස් සිතුවිලි වගේක් ඒවා එයාලට අරයට පුළුවන් දර පොත්පත් වලින් දැනගත්ත කෙනාට වෛද්‍යවරයාගේ සිතුවිලි ගන්න පුළුවන්ද බෑ එයාට එයාට එන සිතුවිලි එයාට මාරු කරන්න පුළුවන්ද බෑ නේද එහෙනම් හතර දෙනාට එන්නේ හතර ආකාරයක සිතුවිලි මං ඉස්සෙල්ලාම අහන්නේ ඒවා එයාලගේ වැඩද <laughs> නේද මොකද්ද මේ මට කියා ගන්න ඕනුනේ? හේතු තිබ්බොත් ඵලය ඇති වෙන එක නවත්තන්න බෑ. හේතු නැත්තම් ඵලය ඇති වෙන්නේ නැහැ. තේරෙනවද? ඔන්න අපේ ජීවිතෙන් අපි තේරුම් ගන්න ඕන දේ අර ලෙඩේ ගැන වචනේ කියනකොට ඒ ලෙඩේ ගැන වචනයක්වත් අහලා නැති කෙනාට ඒ ලෙඩේ ගැන සංඥාවක් එන්න කිසිම හේතුවක් නැහැ. අතීත හේතු මොකුත් නැහැ. අතීත හේතු නැති හින්දා එයාට ඒ පිළිබඳ සංඥාවක් එන්නේ නැහැ. නේද? හැබැයි වෛද්‍යවරයාට මේ ලෙඩේ නම ඇහෙනකොට ඒ එන සංඥා ටික එන එක නවත්තන්න බෑ. ඇයි එතන හේතු සකස් වෙලා තියෙනවා මොනවද? මේ ලෙඩේ ගැන එයා කලින් ඉගෙනගෙන තියෙන එයාගේ මානසිකාරය නේද ක්‍රියාත්මක වෙනවා මේ ලෙඩේ ගැන තොරතුරු එන්න. එහෙනම් හේතු තියෙනවා නම් ඵලය සිද්ධ වෙනවාමයි ඒක නවත්තන්න බෑ. හේතු නැත්තම් ඵලය ඵලයක් හටගන්නේ නැති එක නවත්තන්න බෑ. ඒතර මේ හතර දෙනා ලෙඩේ කියන්නේ අපි හිතමු ලෙඩේ පිළිබඳ එන්න ඕන සිතුවිලි වෛද්‍යවරයාගේ සිතුවිලි 100ක් කියලා. එතකොට අර පොත්පත් වලින් දන්න එක්කෙනාට 75ක් එනවා කියලා හිතන්න ගැඹුරට. එතකොට ලෙඩේ හැදිලා තියෙන කෙනාට 50ක් එනවා කියලා ගැඹුරට. අරයට බිඳුවයි කියලා හිතන්න. එතකොට ඒ ඒ කෙනා ඒ ඒ සිද්ධියේදී ඒ ඒ කෙනාට සිතුවිලි ඇති වෙන්නේ ඒ අය දන්න ප්‍රමාණය අනුව නේද ගැඹුරට යන්නේ. හරි. මම සංඛාර කියන එක පාඩම. මොකද ඉන්න මෙතන ඉන්නවා නම් ඒක 500ක් 500ට සංස්කාර කියලා කියනකොට එන්නේ හැංගීම් 500 මම පංච උපාදානස්කන්ධය කියන එක පාඩම. මම චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන එක පාඩම. කියනකොට ඒ ඒ කෙනාට ඒ ඒ කෙනාට ඒ පිළිබඳ එන්නේ විවිධ අදහස්ද නැද්ද? හරි. කොච්චරක් එහාටද දන්නේ නේද? අන්න බලන්න එහෙනම් අපි අපි ගැන යම්කිසි මිම්මකට එන්න වෙනවද නැද්ද? මගේ සිත කොච්චර දුරට යනවද දන්නේ නැහැ. නේද? අර කවදාකවත් ලෙඩේ අහපු නැති කෙනා අපි උපදේශක් දෙනවා. ඔයාට එන්න ඕනේ මෙන්න මේ වගේ ඒවා. දොස්තර මහත්තයාට එනවා ලෙඩේ ගැන තොරතුරු, ලෙඩේ නැති කිරීම ගැන තොරතුරු, නේද? ලෙඩේට හේතුව ගැන තොරතුරු, නැති කරන ක්‍රමය ගැන තොරතුරු ඔක්කොම දොස්තර මහත්තයාට එනවා. අපි ලෙඩේ ගැන අහලා නැති කෙනාට කියනවා මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. මේ ලෙඩේ ගැන මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ කියලා කියපු පමණින් එයාට වැඩේ හරියනවද? නෑ හරියන්නේ නෑ. මොකද කරන්න වෙන්නේ? එයාට වෛද්‍ය විද්‍යාව හදාගන්න වෙනවා. යම් කිසි කාලයක් යනවා. නේද? එහෙනම් නිවැරදි සිතුවිලි එන්න තමන්ගේ මනසේ යම් කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න වෙනවද නැද්ද? දැනට පාවිච්චි කරලා තියෙන්නේ කොච්චරද කියලා හොයාගන්නත් වෙනවද නැද්ද? නේද? එහෙම නේද? ඒ කියන්නේ ඇහුණට විතරක් හරියන්නේ නැහැ වගේ නේද කතාව? එහෙනම් අපි ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේ මොකක්ද මේ කරන්න ඕන දේ? මොකක්ද හේතුඵල ධහමට අනුව මම ඉන්න தත්ත්වය මොකක්ද? එතකොට ධර්මදේශනා ඉවර වෙනකොට අපිට තේරෙන්න ඕනේ. ආ මෙන්න මේ ටික සකස් වෙනකොට ඒක හරියනවා. නේද? අන්න එහෙම පැහැදිලි වෙන්න ඕන අපිට දැනට මගේ தත්ත්වය මොකක්ද කියලා. පළවෙනියෙන් ප්‍රශ්නෙකට යනවා. ආ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං මේකේ ගාථාවේ අග කොටසටයි මගේ වැඩි අවධානයක් යොමු කරන්නේ. තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තණ්හාව නැත්තම් සෝකයක් බයක් නැත. තණ්හාව නැත්තම් සෝකයක් බයක් නැත. හරි. එහෙනම් සෝකය ඒ වගේම තමයි චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව තණ්හාව නැත්තම් දුක නැහැ. දුකට එකම හේතුව තණ්හාව විතරයි. හරි? හා. දැන් මම අහන මේ අත්ංගෙන් ඊයේ පෙර දුක් ඇතුණක් දන්නේ නැහැ. මානසික දුක්. ඊයේ පෙරේදා යම් මානසික දුකක් ඇති වුණා නම් හරි? ඒ ඇතිවෙච්ච මානසික දුක ඇති වෙන වෙලාවේ හේතුව තණ්හාවයි කියලා අදහසක් තමන්ගේ సంతානය තුලින් ආවද දන්නේ නැහැ. මගේ මනස මට කිව්වද දන්නේ හේතුව තණ්හාවයි කියලා. හදන්න නැත්නම් ඔක්කොම යනවා. හරිද? ආ එහෙම අදහසක් ආවත් දන්නේ නැහැ. මං අහනවා එහෙම අදහසක් ආවේ නැත්තම් හරි. ආවේ නැත්තම් අපි තණ්හාව නැති කිරීමේ වැඩපිළිවෙලක් අපේ මනසින් පටන් ගනීද? නැහැ. නේද? එහෙනම් ඉස්සෙල්ලාම කළ යුතු දේ පළවෙනියෙන්ම කළ යුතු දේ අන්න ඒ වගේ මට නිවැරදි සංඥාවක් වෙන විදිහට හිත සකස් කරගන්න එකද නැද්ද? අපි මෙතනින් මෙතනින් බලමු යම්කිසි ප්‍රවේශයකට එන්න මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. මොකද මම මෙහෙම කියන්නම්. ළමයෙක් දඟ කරනවා. ළමයෙක් දඟ කරනකොට මේ ළමයා දඟ කරන්නේ එයාට මොන හරි ඕනේ වෙලා. අපි හිතමු එයාට පොත් බෑග් එකක් ඕන වෙලා. මම එයාට පුළුවන් තරම් කන්න බොන්න දෙනවා. එයා දඟ කරනකොට කෑ ගන්නකොට එයාගෙන් කාරණාව මුකුත් අහන්න නැතුව මම එයාට ඇතිතරම් කෑම් බීම ගෙනත් දෙන මොනවා කරත් අඩු වෙන්නේ නැහැ. ඇයි ඒ? හේතුව මම හොයාගත්තේ නැති හින්දා. ඒ වගේ අපේ හිතවලට අපේ ශරීරයට දුක් එනවා. ඒ දුක් එනකොට ඒ දුකට හේතුව හොයාගෙන ඒකට පිළියම් කරේ නැත්නම් අපේ දුක් අඩු වෙන්න හේතුවක් නැහැ. නේද? දැන් අපි උදාහරණ කීපයක් ගන්නවා ඉක්මනින් ඉක්මනින්. මොකද අපිට බොහොම පොඩි කාලයක් තියෙනවා. ඊනහවේ ඒක කිව්වහම එහෙනම් මම වචනේ පරිසමාප්තාර්ථම කියන්නේ පොඩි කාලයක් තියෙන කියලා. හරි? එහෙනම් ඉක්මනින් ඉක්මනින් යමක් කතා කරන්න මේ බලන්න කාව හරි දකින්න ඕනේ. උදේ පාන්දර මට හිතට ලොකු දුකක් එනවා. ඒ දුක එන්නේ මොකක්ද මට මං ආදරය කරන කෙනෙක්ව දකින්න ඕනේ කියලා. එහෙම දුකක් ආපුවාම මට ඉස්සෙල්ලාම දැනෙන්නේ මොකද්ද? දුකක් දැනෙන්නේ. ඒ දුක දැනෙනකොටයි මං සංවේදී වෙන්නේ. ඒ කියන්නේ මගේ හිත අමාරුයි වගේ නිකන් තුවාලයක් රිදෙනවා වගේ නේද කසනවා වගේ ඒක එහෙම කියන්න බෑ නමුත් පැහැදිලිවම දරන්න අමාරුද නැද්ද අපිට මොකක්ද කායික වශයෙන් වගේම මානසික වශයෙන් දුක් වෙනකොට ඇයි ඒවට අපි ක්‍රියාත්මක වෙන්නේ ඒක දරාගන්න අමාරු හින්දා දරාගන්න අමාරු දුකක් අපිට එනකොට අපි මොකද කරන්නේ අපේ හිත තමයි අපිට පණිවිඩ දෙන්නේ. අපේ හිත තමයි අපිට පණිවිඩ දෙන්නේ අපේ මනස්කාරය. එයා මොකද කියන්නේ අපිට? යන්න කියලා. නේද? ඉක්මනට යන්න ඔය දුක නැති කරන්න පුළුවන් කියන පණිවිඩය දෙනවා පැහැදිලිවම. නේද? ඒක නැති කරන්න පුළුවන්. ඕක ඔයා තියාගෙන ඔය දෙක දෙක දිගට දුක් විඳින්න ඕනේ. නෑ. ඒ විසඳුම දෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විසඳුම දෙන ආකාරය කොහොමද දෙන්නේ? යන්න කියනවා. ගිහිලා දකින්න කියනවා. දැක්ක ගමන් ඔබ හරියනවා කියනවා. හරි? පස්සේ දැන් මම මොකද කරන්නේ? යනවා. නේද? ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. මගේ හිතයි මට ඒ කිව්වේ. මං ගියා. ගිහලා දැක්කා. දැක්කම දුක අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. නේද? කිසි ප්‍රශ්නයක් නැහැ අඩු වෙනවා. ඇත්තටම දුක අඩු වෙනවා. නැත්තම් අපි යන්නේ නැහැ. දැන් සන්තෝසයි. හරිද? නමුත් මං ආපහු එන්න හැරෙනවා. එන්න හැරෙනකොට කොහොමද දන්නේ? අඩු වෙලා තිබ්බටත් වැඩි වැඩි වෙලාද? එහෙනම් මං ගිහලා තියෙන්නේ යම්කිසි නේද වැරදි පාරක නේද ඔව් ඔන්න එක දවසක් අභිධර්ම ගැන සාකච්ඡා කර කර හිටියා පිරිසක් ඉතින් කතා කර කර ඉඳලා බොහෝ වශයෙන් ගැඹුරු දේවල් ගැන කතා කර කර ඉඳලා මම බලාගෙන ආපහු යන්න කිට් වෙලා දැන් තේ ටික එහෙම බීලා ඔය කරලා ඔන්න කතා කර කර ඉන්න ගමන් එක අම්මා කෙනෙක් තව කෙනෙකුට කියනවා මගේ ලොකු පුතා හින්දා තමයි මට හරියට මෙච්චර මේ දුක් තියෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ මොකද හරිද මහා ගැඹුරු ධර්මයේ කතා කරපු අපි නේද කතා කරපු අපිට අපේ මනසට එන්නේ නැහැ නේද මොකක් හින්දාද ඒ දුක තණ්හාව හින්දායි කියලා අර කෙනෙක් දකින්න ඕනේ කියන එක නෙවෙයි දකින්න ඕනේ කියන එක නෙවෙයි අපිට දුක් ඇති වෙන්න හේතුව හේතු වෙන මොකක් නෙවෙයි තණ්හාව අර කෙනා කෙරෙහි තියෙන තණ්හාව එන්න ඒක ආවොත් නේද මං නිවැරදි හේතුව හොයාගෙන නිවැරදි පිළිතුරට යන්නේ නිවැරදි විසඳුමකට යන්නේ එහෙම වුණොත් විතරයි නේද? ඔව්. එහෙම නේද? හරි. එහෙනම් දැන් තේරෙනවද වැරද්ද? කවුරු හරි මට බයිනවා. පරස වචන කියලා බයිනවා. දුකයිද නැද්ද? දුකයි. මගේ හිත මට කියන්නේ මොනක් මොකක්ද ඒ දුකට හේතුව? ඕ කියලා වුණා. නේද? එතෙන්ට කොහොමද තණ්හාව ගලපන්නේ? අන්න හරි. මොකද්ද? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. රහතන් වහන්සේ නමකට පරුස වචන කියලා බැන්නට උන්වහන්සේට දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? උන්වහන්සේට ප්‍රිය වචන කෙරෙහි තණ්හාවක් නැහැ. අපි ප්‍රිය වචන කෙරෙහි තණ්හාව තියෙන අය. ඒකින කාගේ හරි පරිස්වචනයක් එනකොට නේද? දුකක් ඇති වෙනවා. දැන් අපි බලමු ඕක තව ටිකක් පැහැදිලි කරගන්න ගැඹුරෙන් හරි මේක තෝරගන්න බලමු අපි. මම හිතනවා මෙන්න මෙහෙම මේ මොන හරි දෙයක් ගැන කාරණාවක් හොයනකොට ඒ සාධක හොයාගන්න ගියාම මොනවා හරි යමක් මත ඒක වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙන සාධක මොනවද කියලා බලාගන්න එකක් නිත්‍ය කරන්න ඕනේ. පරුස වචන ඇත්තටම දුක් ඇති කරනවද කියලා බලාගන්න අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. හරිද? පරුස වචන කිව්වම මට දුක් ඇති වෙනවනේ. දැන් මම මොකද කරන්නේ? පුද්ගලයෝ පස් දෙනෙක් ගන්නවා. දැන් පරුස වචනේ නිත්‍ය කරන්නයි මම කියන්නේ. පරුස වචනේ නියතයක් කරලා පුද්ගලයෝ මාරු කරනවා. හරිද? එතකොට බලාගත්ත හැකි මේකේ ඇත්ත මොකද්ද කියලා. මේ ඇත්තටම මේ ප්‍රවේශයක් ගන්න කාට හරි හිතයි මේ හාමුදුරන්ට හිතෙන විදිහට බණ කියනවා කියලා. නෑ ප්‍රවේශයක් ගන්න යන්නේ. ඒ කියන්නේ මේ අපිට වැරදිච්ච තැන අනිවාර්යෙන් හදන්න ඕන හින්දා මේ එක්කෙනෙක් තමයි මගේ බොහොම ප්‍රිය කෙනෙක්. එක්කෙනෙක් තමයි සාමාන්‍ය. තව ප්‍රියභාවය අඩු. තව ප්‍රියභාවය අඩු. ඊට පස්සේ මධ්‍යස්ථයි ප්‍රියත් නැහැ අප්‍රියත් නැහැ ඔය විදිහට පස් දෙනෙක් ඉන්නවා. හරිද? මේ පස් දෙනාට මං කාගේ හරි කාගේ හරි වගේ පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනාට කියනවා එකම පරස වචනේ කියලා බයින්ද කියලා. ඒ පුද්ගලයාට. එකම පරස වචනේ එකම තාලෙට එකම සද්දෙන් ඒක මං කිව්වේ ඒ පරස වචනේ සහ ඒ සද්දය ඒ ඒ ක්‍රමයේ ඔකෝම නියතයක් කරා. නියතයක් කරපුවාම එහෙනම් පරස වචනින් හින්දා නම් මට දුක ඇති වෙන්නේ. අන්න දැන් දුක් ඇති වෙන ප්‍රමාණය අඩු වැඩි වෙනවද නැද්ද? අඩු වැඩි වෙනවා. අර ප්‍රියම කෙනා අරක කියනකොට දුක වැඩි. ඊට අඩු කෙනා හින්දා දුක අඩුයි. අර මොකුත් නැති කෙනා ගැන එහෙම ගාණක් නැහැ. එහෙනම් පරස වචන හින්දාද දුක් ඇති වෙන්නේ? අර ප්‍රියභාවය, ප්‍රියභාවය කියන්නේ තණ්හාව. එහෙනම් ප්‍රියභාවය හින්දාද නැද්ද දුක් ඇති වෙන්නේ? කොහොම මගේ මනසට දැනුණත් දන්නේ මම මෙච්චර කල් ජීවත් වුණා ඔය වගේ දේවල් එක්ක ඔය වගේ කට්ටිය මට කේක වන්නේද ප්‍රිය කට්ටිය එක පරස වචන මට කියලා තියෙනවා සාමාන්‍ය ප්‍රිය කට්ටිය පරස වචන කියලා තියෙනවා නේද එහෙම කියලා තියෙනවා කියලා තිබ්බට මට එහෙම ඒක අඳුරගෙනද මං? මං ඔය දැන් කිව්ව කාරණාව අඳුරගෙනද? නෑ අඳුරගෙන නෑ. ඒ කියන්නේ මම මගේ ජීවිතය අඳුරගන්නේ නෑ. මම මගේ පරිසරය හඳුනගන්නේ නෑ. පරිසරයේ තියෙන ඇත්ත తත්වය අඳුරගන්නේ නෑ. ඇයි දන්නේ නෑ? මෙච්චර කාලයක් ඉඳලා ඇයි මං අඳුරගන්නේ? දැන් අපි තව එකක් නිත්‍ය කර මෙතන. තව එකක් නියතයක් කරලා දැන් පුද්ගලයා නියතයක් කරා. එකම පුද්ගලයා. හරිද? පුද්ගලයා නියතයක් කරලා වචනයේ තියෙන පරුසභාවය වැඩි කරනවා. එයා ටිකක් අඩු පරුස වචනයක් ඊට වැඩිය වැඩි පරුස වචනයක් ඊට වැඩිය වැඩි පරුස වචනයක් අන්න එතකොට බලන්න එතකොට පරුසභාවය වැඩි කියන්නේ ප්‍රියභාවය ගැන මට තියෙන ඒ කියන්නේ අප්‍රියයිනේ ප්‍රිය අප්‍රිය කියන්නේ ප්‍රියභාවයම දෙපැත්තක් ප්‍රියභාවයේ ඍණ පැත්ත තමයි අප්‍රිය කියලා කියන්නේ ඒක එකම එකම සාධකයක් එතකොට පරුස වචන වෙනස් කරා වෙනස් කරනකොට ප්‍රියවචනය කෙරේ තියෙන තණ්හාව මට වැඩියෙන් දැනෙනවා. එහෙනම් පුද්ගලයාව නියත කරලා පරස වචනේ වෙනස් කරපුවාම මොකද වෙන්නේ? එහෙනම් දුක අඩු වැඩි වෙනවා. එහෙනම් පුද්ගලයා මතත් නෙවෙයි. පුද්ගලයා කවුද කියන කෙනා මතත් නෙවෙයි. පරස වචනේ මතත් නෙවෙයි. තණ්හාව මතයි. නේද? ඒ කියන්නේ සාධක වෙනස් කර කර බලාගෙන ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ හැම දුකකටම හේතුව ඔය විදිහට හෙව්වොත් තණ්හාවයි. හරිද? එතකොට ඇයි මට මේවා දැනෙන්නේ නැත්තේ? ඇයි මට මෙච්චර කල් මේ ලෝකේ ජීවත් වෙනවා? ඇයි මගේ මනසට මේවා හරියට එන්නේ නැත්තේ? දැන් මම මේ කියන කතාව ඇත්තද බොරුද? ඇත්ත ඒක පැහැදිලි. ඇයි ඒක එන්නේ නැත්තේ? මට ඒවා ගැන ගවේෂණය කරන්න වෙලාවක් නැහැ අන්නාසේ. නේද? වෙලාවක් නැත්තේ ඇයි? මට තියෙනවා වෙන වැඩක් මේ ලෝකෙට ඇවිල්ලා කරන්න. මොකක්ද වැඩේ? රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ධම්ම කියන ඒවා හොයන්න තියෙනවා. හරිද? ඒවා හොයන්න තියෙනවා. අන්න ඒවා කෙරෙහි මගේ හිත දැඩි ලෝභයක් ඇති කරලා තියෙනවා. වරද්දගත් තැනයි ඒකටත් හේතුව. රූප, ශබ්ද, ගන්ධ කෙරෙහි ගන්ධ ආදී කෙරෙහි තියෙන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියලා මගේ හිත තුළ උපදින වේගයක් තියෙනවා. ඒකින්ද ඒක පෝෂණය කරවුව නැත්නම් මට දුක් ඇති වෙනවා. ඒ දුක් ඇති වෙනකොට මට ඒ තණ්හාව කියලා හඳුනගන්න බැරුව යනවා. තණ්හාව කියලා හඳුනගන්න බැරි වෙන හින්දා මම ඒවා ඒව හොයනවා. හොය හොය හොය ගොඩ ගහ ගන්න බලනවා. තණ්හාව කියලා හඳුනගන්න බැරිලා තියෙන හින්දා. රූපය කෙරෙහි තියෙන තණ්හාව හින්දායි දුක කියලා තේරෙන්නේ නැහැ. මගේ මනස මට පණිවිඩය දෙන්නේ නැහැ. ශබ්දය කෙරෙහි තියෙන තණ්හාව ඔන්න දැන් අපි ආයෙත් සැරයක් සාරාංශගත කරගත්තා. ඔක්කොම ටික අරගෙන එක තැනකට සාරාංශ කරගත්ත හැකි මොකක්ද මේ තියෙන්නේ රූප කෙරෙහි තියෙන තණ්හාව, ශබ්ද කෙරෙහි තියෙන තණ්හාව, ගන්ධ, රස, ස්පර්ශ සහ ආදරය ආදී දේවල් වලට කියනවා හිතේ උපදින සිතුවිලි ඒවට කියනවා ධම්ම කියලා. ඒවා කෙරෙහි මේක ඇතුලෙන් තියෙන තණ්හාව තණ්හාව හින්දා දුක් ඇති වෙනකොට මම වැරදි චිත්‍රයකට යනවා නැත්නම් වැරදි සංඥාවක් මට එනවා මොකක්ද රූප හම්බුනොත් හරි සද්ද හම්බුනොත් හරි ගන්ධ, රස, පහස, ධම්ම කියන ඒවා ලැබුණොත් ඉත්තාමත්ම නිවැරදි කියලා මම වැරදි තැනකට ගියා. එහෙනම් පැහැදිලිවම ප්‍රශ්නේ නොදන්නකමද නැද්ද? නොදන්නකමට කියන වචනේ මොකද්ද? අවිද්‍යාව. නේද? එහෙනම් ඔන්න නොදන්නකම කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ඕනේ. නේද? මේ නොදන්නකම නැති කරගන්න දැන් මොකද කරන්නේ? පොත්පත් හොයාගෙන අවිද්‍යාව ගැන පුළුවන් තරම් හොයමුද? නෑ. හරියන්නේ නැහැ. නේද? ඒක නරකද හොයන එක? නෑ හොඳයි. හෙවීමෙන් විතරක් පළක් නැත. හෙවීමෙන් විතරක් පළක් නැත. ඒක එක ක්‍රමයක් විතර. ඒකට කියන්නේ සුතහා කියලා. හරිද? ඒකට කියන්නේ ධර්මය තුල පොත්පත් වලින් හෝ දැන් දැන් කාලේ පොත්පත් වලින් පුළුවන් නැත්නම් ධර්ම ශ්‍රවණයට කියනවා සුතා කියලා. ඒ හොයාගත්තේ ධාරණය කරගන්න ඕනේ. ඒකට කියනවා දතා කියලා. ඊට පස්සේ ඒ ධාරණය කරගත්ත දේ වචනයට නේද? වචනයට පිළිවෙලකට තමන්ගේ මනසෙන් එන විදිහට සකස් කරන්න ඕනේ. ඒකට කියනවා වචසා පරිචිතා කියලා. ඔය පියවර තුනම ආරම්භ කරාට පස්සේ ඊළඟට එන එක තමයි මනසානු පෙක්කිතා කියලා කියන්නේ මනසින් දකින්න ඕනේ කියන එක. ඒක ගැන අපි කතා කරමු. මනසින් දකින්න ඕනේ. ඊට පස්සේ තමයි දිට්ඨියා සුප්පටිවිද්දා කියන්නේ අන්න තමන්ගේ දෘෂ්ටිය දැක්ම නිවැරදි වෙනවා. අන්න ආව දැක්ම කියලා වචනයක්. ඒකට කියනවා දිට්ඨිය කියලා. ඒක යහපත් වෙනකොට හරි වෙනකොට ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. හරි? එහෙනම් අන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක් නැති කරන මාර්ගයේ පූර්වාංගය පළවෙනි අංගය සම්මා සම්මාදිට්ඨිය පූර්වාංගම වේ. පළවෙනි අංගය සම්මාදිට්ඨිය. ඒ කියන්නේ පළවෙනියෙන් අපිට යම් කිසි කොටසක් අපේ දෘෂ්ටියේ වෙනස් වෙන්න ඕනේ. ඒක වෙනස් වුණොත් තමයි ඉතින් ටික හරියන්නේ. එතන වෙනස් කරගන්න නැතුව තව ඉස්සරහට ගියාට වැඩක් වෙන්නේ නැහැ. මම නිකන් අහන්නම් මේ පන්සිල් සමාදන් වෙනකොට මේ තියෙන දුක් නැති කර ගැනීම සඳහාමයි මම මේ පන්සිල් රකින්නේ කියලා සමාදන් වෙනකොට එහෙම අදහසක් එහෙම එනවද දන්නේ නැහැ. එහෙනම් සම්මාදිට්ඨියෙන් රැකීමක් නැහැ. හරි? අපරාධය අපේ කාලය. අපි ඇත්තටම පන්සිල් රකින්න උත්සාහයක් ගන්නවා. ඒක තුල ඊළඟට කායික දුක් එහෙම තදට එනකොට හරිද කායික දුක් අසනීප වෙලා නැත්නම් බඩගිනි වෙලා දාඩිය දාලා මොනවා හරි වෙලා කායික දුක් එනකොට ඒ එන කායික දුක් මට එන්නේ මගේ ඒවා නැති කිරීම සඳහා මම සිල් රකින්න ඕනේ කියලා එහෙම අදහසක් කවදාකවත් ඇවිල්ලා තියෙනවද දන්නේ නේද මේක දැන් බලමු ඒවා තමයි හදාගන්න වෙන්නේ අපිට එනම් හරි ඒ කියන්නේ ඒවා තමයි හදාගන්න වෙන්නේ මම කියන්නේ අපේ ධර්ම දේශනාව ඉස්සරහට යනකොට අපි ඒ ටිකයි කමන්නේ පැය 7ම එක පොඩි ප්‍රායෝගික දෙයක් කතා කරත් මදිද නේද? එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හොඳයි. දැන් අපි යනවා වෙනත් මානයකට, වෙනත් පැත්තකට, වෙනත් පැත්තට කොට මේකේම තව කොටසක් එහාට යනවා. අපි කතා කරේ තණ්හාව ගැන විතරයි තාම. අපේ ජීවිතේ ජීවත් කරද්දී හැරෙද්දි පවා. ඔය පුටුවේ ඉඳගනිද්දි පවා. හරි. හැම ක්‍රියාවක්ම කරද්දී අපේ මනස අපිට ආකාර හතරක දත්ත සපයනවා. අන්න ඒ දත්ත වලින් තමයි අපි ඔක්කොම ක්‍රියාකාරකම් වලට යන්නේ. ඒක ආකාර හතරයි. හරි? හතර ආකාරයකින් අපිට සංඥා දෙනවා නැත්නම් දත්ත සපේනවා. අපි දන්න හැටියට තමයි අපේ දත්ත ගබඩා වලින් තමයි ඒවා හම්බෙන්නේ. ඒ හම්බෙන හැටියට තමයි අපි ඔක්කොම කරන්නේ. මේ කතාව ඇත්තද දන්නේ නැහැ. මේ කතාව ඇත්තද කියලා විශ්වාසයක් ඇති කරගන්න මොකද කරන්න ඕනේ? කාගේ දිහාද හැරිලා බලන්න ඕනේ? ආ හැරිලා බලන්න. මගේ දිහා හැරිලා බලන්න. ඇයි නලි යන්නේ? නලියන්න එපා කියන්නේ මාත් නලියනවා. දැන් මේ ඉන්න ගමන් එහාට හැරෙනවා, මෙහාට හැරෙනවා. හරි ඇයි නලියන්නේ අපි? රිදෙන හින්දා. නේද? රිදෙනවා කියන්නේ සැපද දුකක්ද? හා දුකයි. කකුල රිදුණා කියලා හිතන්න. කකුල රිදෙනකොට ඔන්න මගේ මනස මට කියනවා කකුල රිදෙනවා. රිදෙනවා කියන එක අඳුන ගන්නවද නැද්ද? මේ පවන්නත්තට එහෙම හඳුනා ගන්න බෑනේ. එහෙනම් ඔන්න මගේ මගේ පැත්තෙන් මං හඳුනා ගන්නවා කකුල රිදෙනවා කියලා. ඒකත් එක්කම මට මගේ මනසෙන් එන පණිවිඩය තමයි ඔය එක ඉරියව්වේ තියාගෙන ඉන්න හින්දා ඉරදෙන්නේ. නේද? ඒත් එක්කම ඒක පෙරපසු නොවීම එකවරම අපේ අතින් සිද්ධ වෙන අපේ මනසේ සිද්ධ වෙන දෙයක් තමයි ඕක ওই වචන වලින් නෙවෙයි. තේරෙනවද? මොකද වචන වලින් නම් අපි එක්ක සිංහල භාෂාවෙන් හරි ඉංග්‍රීසි භාෂාවෙන් හරි ඕක කියන්න ඕනේ නේද? ඈ ද්‍රවිඩ මනස ද්‍රවිඩ භාෂාව මේක විශ්ව භාෂාවක් තුලින් නේද අපිට දැනෙන දෙයක් ඒක. ඒක මහා ක්ෂණයක වේගෙන් වෙන දෙයක්. හරිද? මොකක්ද වෙන්නේ? ඔය ඔය තියෙන ඉන්න තමයි මේක රිදෙන්නේ. කොහොම නැති කරන්න පුළුවන් ඔහම ඔය රිදි රිදි ඉන්න ඕනේ නැහැ. නැති කරන්න නම් ආ වෙනස් කරන්න. ඉතින් මන්න ලියනවා. හරිද? ඒ කියන්නේ ඒ දුක දුක හේතුව නැති කිරීම ක්‍රමේ. හරිද නැහැ? එහෙම නේද වෙන්නේ ඇත්තටම? හරි. කැමක් දකින්නවා. බඩගිනි නෑ. හරිද බඩගිනි නැති වෙලාවක රස කෑමක් දකිනවා. දැක ගමන් ඇයි දන්නේ පොලිම් පයින්නේ. නේද? පොලිම් පයින්න වෙන මොකක්වත් මේ කෑම දැක්ක ගමන් මට දරා ගන්න බැරි දුකක් එනවා. නොකා ඉන්න බැරි එකයි. ඒකයි අර පන්නන්නේ පිටිපස්සේ. හරිද? මට දරන්න බෑ. ඇතුලෙන් එන දුකක් එනවා. එතකොට මගේ මනස දැනගන්නවා මට කියනවා දුකක් ඇවිල්ලා තියෙන්නේ. ඔය දුකක් ඇවිල්ලා තියෙන වචනේ කියන්නේ දැනෙනවා ඒක. ඒ දැනෙනවත් එක්ක මගේ මනස මට කියනවා ඔකට හේතුව අන්න අතන තියෙන කෑම දිව උඩට දාපු නැති එකයි. ඒක දිව උඩටම දාන්න කියලා කියන්නේ ළමයෙක් චොක්ලට් ඕනේ කියලා ගෑ ගන්නකොට අපි ඒ ළමයාගේ සාක්කුවට චොක්ලට් එකක් දාලා චූටි ඉබ්බෙක් දාලා වහනවා. හරි වත් තියෙනවනේ. නෑ අඬන එක නවත්තන්නේ නෑ. නේද? දිව උඩටම දාන්න ඕනේ. ඒ කියන්නේ ඒ කියන්නේ අර දිවේට දිවේ රස රස තණ්හාවයි මේ වැඩේ කරන්නේ. ඒක අපිට තේරෙන්නේ නෑ. රස තණ්හාවෙන්ද මේක වෙන්නේ. මොකද එතන ඉන්න ඔකොටෝම අර කෑම හින්දා රිදෙන්නේ නැහැ. අපි දූරියන් කියලා ගන්න. නේද? එතකොට ඔක්කොටම රිදෙන්නේ නැහැ. අර ඕන කියලා හිතන රිදෙන කට්ටියකුත් ඉන්නවා, එපා කියලා රිදෙන කට්ටියකුත් ඉන්නවා. දූරියන් වගේ එකක්. එතකොට තේරෙනවා වෙනස. ඒ එහෙනම් දූරියන් වල ප්‍රශ්නයක් නෙවෙයි එතන තියෙන්නේ. සිත්වල ප්‍රශ්නයක් තියෙන්නේ. නේද? එහෙනම් සිතක දැඩි තණ්හාවක් ආපු කෙනාට හොඳටම රිදෙනවා. ඒ රිදෙනකොට එයාගේ මනස එයාට කියන්නේ දානවා දානවා දිව උඩ කොහොම හරි ඔක වක් කරන්න කියලා. ඒ කියන වැක්කිරුව ඒ කියන්නේ මේ දුක තියාගන්න ඕනේ. ඔන්න දුක් ඇති වුණා කියලා දැනගන්නවා. හේතුව විදිහට දැනගන්නවා. අහවල් දේ මෙතෙන්ට දාන්න බැරි වෙච්ච හින්දායි කියලා. නැති කිරීම දැනගන්නවා. ඒක නැති කරන්න පුළුවන්. ඔය දුක තියාගෙන ඉන්න ඕනේ නැහැ කියලා මගේ මනස මට කියනවා. ඊළඟට කියනවා නැති කරන ක්‍රමේ ඉක්මනට අරගෙන දානවා දානවා දියුරට. ඉතින් මම මොකද කරන්නේ? මං හරි අසරණයි. මට වෙන කරන්න දෙයක් නෑ. මට වෙන පණිවිඩයක් මගේ මනසෙන් එන්නේ නෑ. මම මොකද කරන්නේ? ඒ අසරණකම හින්දා දරා ගන්න බැරි හින්දා මොකද කරන්නේ? දෙවුඩුවක් කරගන්නවා. නේද? හරි. දැන් ඉතින් හරි කියලා හිතුවේ. ඇත්තටම හරි තමයි. හැබැයි ටිකක් දුර ගියා. නේද? පැය භාගයක් විතර ගමන ගිහලා ආපහු එනවා. එනකොට ආපහු අරක දකින්න. දැන් මොකද? ආය දාන්න එපාද? නේද? කී සැරයක් දිව උඩට කැමැති කෑම වැක්කිරුවද? නැද්ද? ඇතිවීමක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ පණිවිඩය මට තාම මගේ මනසින් ඒ පණිවිඩය මට එන්නේ නැහැ. මගේ මනසෙන් ඒ පණිවිඩය මට එන්නේ නැහැ. <coughs> එතකොට ඒක තමයි අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. නේද? අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ අන්න එතෙන්ට. එතකොට කාරණා හතරකින් අපි කෑමක් කනවා කියලා කියන්නේ කාරණා හතරකින් නේද? හරි. තව තව කීපයක් බලමු. කවුරු හරි මට බයිනවා. කවුරු හරි මට බැන්නාම අපි තීරණය කරා තණ්හාව හින්දායි මේ කරදරේ කියලා. නේද? තණ්හාව හින්දායි මේ කරදරේ කියලා අපිට තේරුණා. දැන් එහෙමද තේරුනේ? නෑ. කවුරු හරි මට බයිනකොට මට දුකක් ආවා. ඒ දුක එනකොට එකපාරට මගේ හිත මට කිව්වා මේ දුකට හේතුව අන්නරයා බයින එක කියලා. නේද? ඒත් එක්කම මගේ හිත මට කිව්වා ඔය දුක තියාගන්න ඕනේ නෑ. නේද? මට කිව්ව ක්‍රමය මොකද්ද? අනිත් පැත්තට බයිනවා. එතකොට විදක නැති වෙනවා. ඉතින් මම මොකද කරේ? ඉහා පැත්තෙන් මෙහා පැත්තට වචනේ එනකොටම අපි පොඩ්ඩක්වත් කැමති නෑ මේ ජීවිතේ දුක් තියන් ඉන්න. දන්නවද ඒක? චුට්ටක්වත් කැමති නෑ. අපි ඔක්කොමලා හැම වෙලේම උත්සාහ කරන්නේ සැපෙන් ඉන්න. සැපෙන් සහ මානසික සැපට කියනවා සතුට කියලා. එතකොට අපි හැමෝම හැම නිමේෂයකම උත්සාහ කරන්නේ අපේ මානසිකාරය අපිව පොළඹවන්නේ සැපෙන් ඉන්න. හරි? එතකොට අන්න අර කෙනෙක් බයිනකොටම අපි එක පාරටම මේ පැත්තෙන් වචනයක් කියනකොටම නිකන් තප්පරයක්වත් ඉඩක් තියන්නේ නැතුව අනිත් පැත්තට කියන්නේ ඇයි? මොහොතක්වත් දුක් විඳින්න කැමති නැහැ. එයා කියලා ගියා යන්න කියනකොට හදිස්සියේ මට කියා ගන්න බැරුව. මොකද වෙන්නේ? නේද? ආපහු එනකම් ආපහු එනකම් බලාගෙන ඉන්නවා. නේද? කවුරු හරි ගෙදර આવොත් කියනවා එනකම් තමයි මම මේ බලාගෙන ඉන්නේ කියලා. ඇයි දුකෙන් ඉන්නේ? ඇයි මෙයා මට හැම වෙලෙම කියන්නේ හැන්දෑවේ අල්ලගෙන දෙසලා දාන්න. එතකොට හරියනවා. ඒක තමයි අපේ මනස අපිට දෙන පණිවිඩය. නිවැරදි පණිවිඩය නෙමෙයි දෙන්නේ. වැරදි පණිවිඩයක් දෙන්නේ. හරි. එතකොට බලන්න මම ඒතර බයිනවා. දැන් ආයි මම වැඩි වැඩි කියන්න ඕනේ නැහැ. ඔය කාරණා තුනෙන් අපිට තේරෙනවා මොකද්ද සිද්ධිය කියලා. දැන් අපි බලන්නේ මේක හදාගන්න මේ මොකක්ද මේ මොකක්ද මේ කාරණාව කියන එක තේරුම් ගන්නයි ඕනේ මේක ඇත්තටම කියනවා නම් හරියටම එන්න ඕන මොනවාද? හා තව චූටි දෙයක් තියෙනවා කියන්නේ කායික දුක් එන්නේ බුදුහාමුදුරු දේශනා කරලා තින්නේ මානසික දුක් විතරක් තණ්හාව හින්දා කියලාද? නෑ සියලු දුක් වලට හේතුව තණ්හාව කියලා. කායික දුක් එන්නේ දැන් කකුල ඔය රිදෙන්නේ, මේ දාඩිය දාන්නේ, සීතල දැනෙන්නේ, බඩගිනි වෙනකොට එන දුක් එනවා, ලෙඩින්ද එන දුක් වෙනවා. මේවා තණ්හාවද? ඔව් සැපට තියෙන තණ්හාව කියනවා. රහතන් වහන්සේට සැපට තියෙන තණ්හාව තියෙනවද? නෑ. රහතන් වහන්සේ තුවාලුනොත් රිදෙනවද නැද්ද? ඒක නෙන්න. හරි. නේද? දැන් අපි අපිට ගැළපෙන විදිහට ඒකට උත්තරේ හද ගැළපෙන විදිහ නෙමෙයි ඇත්ත කතාව. සාමාන්‍ය පුදග්ජන මනුස්සයට කොහොමද මේක වෙන්නේ? අපි එතෙන්දි සිටිය යුතු ආකාරයේ ඇත්ත తত্ত্বය තමයි. ඇයි අපි මේ ජීවිතේ ලැබුණේ? ඇයි අපි මේ වගේ ශරීරයක් එක්ක ඉපදුනේ? ගිය සැරේ මැරෙද්දී ඉවර වෙච්ච නැති රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියන ඒවා තිබුණා. ඒ හේතුවෙන් මට නේද නියතයක්ව පවතින. ඒ කියන්නේ නිට්ටයව නෙවෙයි නියතයක්ව නියත කියලා කියන්නේ නිට්ටය කියන එක නෙවෙයි නේද? ඒ කියන්නේ එක දිගට තියෙන කන්නේ නැවත නැවත නියතයක්ව නැවත නැවත සකස් වෙන භවාංග සිතක් සකස් වෙනවා. ඒ කියන්නේ චුති සිතක් සකස් වෙනවා. මොනවා හින්දාද? පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාරයන් හේතුවෙන් අන්න දැන් පරණ අවිද්‍යාවක් උතෙන්ට ගැලපෙනවා දැන්. හරි? නේද? අතීත අවිද්‍යාව හේතුවෙන් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනන්ජාභි සංස්කාරයන් සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච සංස්කාරයන් හේතුවෙන් ප්‍රතිසන්දි විඥානයක් හටගත්තා. ඒ හටගත්ත විඥාණය තමයි නැවත නැවත ඒ විදිහටම සකස් වෙවි ආව ඉන්ද්‍රියන් පහළ වෙනකන්. හරි මේ ඔක්කොටම හේතුව ඒ ඉන්ද්‍රියන් පහළ වෙනකන් ආවේ එතන ඉඳන් මොකක්ද උනේ? නාම රූප පරම්පරාවක ආරම්භයක් සිද්ධ වුණා. ඒ නාම රූප පරම්පරාවේ ආරම්භය සිද්ධ වෙලා නේද මේ ඉන්ද්‍රියන් සහිත තාමත් මේ යන්නේ කර්ම චිත්ත ඍතු ආහාර කියන දේවල් වලින් හටගත් මේ ශරීරයක් සහ විඥානයේ හේතුවෙන් හටගන්න නාම પરම්පරාවක් සහිතව මේ දිග ගමන යන්නේ එහෙනම් අර අතීත තණ්හාව අවිද්‍යාව හින්දාද නැද්ද නේද එහෙනම් මගේ මට රිදෙන જાතිය එකක් හම්බෙලා රිදෙන જાතිය එකක් හම්බෙලා නේද ඒකින්ද මට මව කුසියේ පිරිසිඳගෙන ඉන්ද්‍රියන් පහළ වෙච්ච දවසේ ඉඳන් මම දඟලනවා. මේ කර්මයේ තේරෙනවද? එද මගේ කන් ඇහෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඇහෙන ඇහෙන එක මට අහන්න වෙලා ඒව පාලනය කරන්න මට බෑ. නේද? වෙලාවකට දබ දබ දබ ගාලා අතාරිනවා මේකට. නේද? ඉවසන්න බැරි තරම් සද්ද අතාරිනවා. මට වහන්න බෑ මේක. මට මෙතනින් සද්ද අඩු කරගන්නත් බෑ. නැත්තම් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ගෙදර කට්ටිය බයිනකොට මම වහගෙන ඉන්නවා. නේද? මුකුත් කරන්න බෑ. මට කිසිම අයිතියක් නැති කණක් හම්බෙලා. නේද? මට කිසිම අයිතියක් නැති නාහයක් හම්බෙලා. නේද? මට සීත උෂ්ණ පාලනය කරගන්න මගේ තුලින් පාලනය කරගන්න බැරි. මේකට මේක පොරවන්න ඕනේ, හුලං ගහන්න ඕනේ, දන්නවනේ. නේද? නාවන්න ඕනේ. මේකේ අඩුම ගානේ කිසිම තීරණයක් ගන්න බැරි ශරීරය සකස් වෙලා. ඒතර මේ කයේ රිදීම් ඔක්කොම ඇති වෙන්නේ වෙන කුමක්වත් හින්දා නෙවෙයි තණ්හාව ඉවර කරපු නැති හින්දා. මේ විඳින දුක් ඔක්කොම විඳින්නේ තණ්හාව ඉවර කරගන්න බැරි වෙච්ච හින්දා ඒක හින්දා අපි මේ සැරේ හරියට උත්සාහ ගන්නවා නේද තණ්හාව ඉවර කරගන්න. <laughs> එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද අඩුද වැඩිද තණ්හාව? එන්නෙන්ද වැඩි කරගන්න ගතියක් තියෙන්නේ. මැරෙන්න කලින් මේක ඉවර කරගන්න ඕනේ කියලා කොච්චර අඩුවෙන් කෙනෙකුටද අදහසක් තියෙන්නේ. ඇයි මේ විඳින දුක් මේ කායික මෙහෙම ශරීරයක් ලැබුණේ තණ්හාව හින්දායි කියලා මට මගේ මනස මට පණිවිඩය දෙන්නේ නැහැ. හිතන්න දන්න කාලේ ඉඳන් මගේ කය ලෙඩ හැදිලා එක එක ඒවා වෙලා රිදෙනකොට දැනෙනකොට එක එක ඒවා ඒ හැම වෙලාවෙම මේ වැඩ කරන ගමන්, gedara වැඩ කරන ගමන් කය රිදෙන්න වෙලාවක් තියෙනවද? නැහැ. ඒ කය රිදෙන හැම වෙලාවකම නිකමට හරි ඔය සංඥාව මගේ මනසින් මට ආවා නම් ආවා නම් මං අද සෑහෙන දුරට හරි මගේ තණ්හාව අයින් කරන වැඩ පිළිවෙලට ගිහිල්ලාද නැද්ද? එහෙනම් මං ආය අහනවා හාදන්න ඕන තැන එතනද නැද්ද? නේද? එහෙම හදාගත්තා නම් මේ දෛනිකව ජීවත් වෙනකොට මට තණ්හාව නැති කරන මොකක් හරි ක්‍රමයක් අහුවේවි. එහෙනම් එතන හදන්න ඕනේ. එතන හදන ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒක මෙහෙම කරොත් මෙහෙම එතන හැදෙනවමයි කියලා දැනෙන්න ඕනේ. එතන පටන් ගන්න ඕන තැන කියලා මම යෝජනා කරොත් මේ පිරිස මොකද කියන්නේ? එතන තමයි පටන් ගන්න ඕන තැන. කායික දුකක් වෙනකොට මානසික දුකක් වෙනකොට නිවැරදි අදහස මගේ තුලින් එන්න නිවැරදි දත්තයක් එන්න ඕනේ කියලා මං කිව්වොත් මොකද කියන්නේ? ඒක එහෙම තමයි. නේද? එහෙනම් දුක් කෙනකොට ඒක එන්න ඕනේ. දෙවෙනි තුන්වෙනි එක නම් අපිට එනවා හරියට. ඒ කියන්නේ මොකද්ද? දුක නැති කරන්න පුළුවන්. නේද? නැති කරන්න පුළුවන් කියන එක එනවා. ඒකයි අපි දඟලන්නේ. නේද? හොරා කන්නේ. එතකොට කාමයේ වර්ධව හැතිරෙන්නේ. බොරු කියන්නේ. ඔය ඔක්කොම කරන්නේ දුක් නැති කරගන්න. දන්නවද ඒක? ඒක ගැන අපි ඉස්සරහට කතා කරනවා තව. හොඳයි එහෙනම් ඔන්න ඔතන එහෙනම් නැති කරන්න ඕන කියන එක ඊළඟට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි නැති කරන ක්‍රමේ. දුක් නැති කරන ක්‍රමේ ගැන දැන් වෛද්‍යවරයෙක් ඉන්නවා මම මේ උදාහරණ ගන්නවා මොකද ඉස්සරහට තෝරන හින්දා වෛද්‍යවරයෙක් ඉන්නවා එයාට ලෙඩා දැක්කහමත් ඔය ක්‍රම හතරමද නැද්ද බලන්න එන්නේ වෛද්‍යවරයෙකුට ලෙඩෙක් ඇවිල්ලා ලෙඩේ කියනකොට ඔන්න බලන්න වෛද්‍යවරයාට එකපාරටම වෛද්‍යවරයා ලෙඩේ හඳුනා ගන්නවද නැද්ද ලෙඩේ හඳුනා ගන්නවා. හේතුව හඳුනා ගන්නවා. මේක හොඳ කරන්න පුළුවන් කියලා හඳුනා ගන්නවා සහ නේද අපි ලෙඩේ කියනකොට මෙයා බෙහෙත් දිනන අපිට තරහක් යන වෙලාවකට. අහන්නේවත් නැහැ මේ මිනිස්සයා මගේ ලෙඩේ මෙන්න ලියන්නත් පටන් ගත්තා බෙහෙත් ටික කියලා. නේද? ඇයි එයාට ලෙඩේ කියනකොටම උත්තරේ දන්නවා. එහෙනම් එයා එයා වැඩ කරන්නේ ওই ක්‍රම හතරෙන්මද නේද? නේද? හරි. එයා වැඩ කරන්නේ ක්‍රම හතරෙන්ම. ඒක තමයි හැම වෙලෙම ක්‍රියාත්මක වෙන ක්‍රම හතර. එයාට හරියට දැන් මම කියන වෛද්‍යවරයෙක් නොවන කෙනෙක්. ওই පොඩි ෆාමසියක් වගේ කරා යන කෙනෙක් ඉන්නවා. එයා එයාගෙනුත් ඇවිල්ලා කට්ටිය යාට ලෙඩ කියනවා. එයාගේ ඔළුවට එන්නේ ඔක්කොම වේදනානාශක ගැන. හරිද? එයා පොකුරු බෙහෙතක් දෙනවා දුන්නාම ඉතින් මිනිසුත් කැමති මේකට. හරිද? වේදනානාශක වලට ලෙඩ අඩු වෙනවද යටපත් වෙනවද? යටපත් වෙනවා. එහෙනම් එයා දෙන බෙහෙත් හරියන්නේ නැහැ. හැබැයි කෙටි කාලෙින හොඳ වෙනවා. එහෙනම් මේ දෙන්නට එන්නේ සංඥා දෙකක් නේද? හරි. දැන් අපි පොඩක් අපේ පැත්තට හැරෙනවා. අපි මානසික ලෙඩු. ඒ කියන්නේ ලෙඩ කියන්නේ දුක් ඇති වෙනවනේ. අපිට මානසික දුක් ඇති වෙනවද නැද්ද? එහෙනම් ලෙඩ. පැහැදිලිවම ලෙඩ. නේද? මානසික දුක් නැත්තම් තමයි අපිට කියන්න පුළුවන් නිරෝගී කියලා. මානස රෝගී හිඳයි දුක් ඇති වෙන්නේ. ලෙඩ වුණාම දුක් නේ ඇති වෙන්නේ. එහෙනම් ඒක ලෙඩක්. පැහැදිලිවම. හරිද? එහෙනම් ඒ දුකට අපි ගන්න ප්‍රතිකාරය අපේ මනස අපිට දෙන්නේ වෛද්‍යවරයා දෙන ප්‍රතිකාරයද නැත්නම් අර වේදනානාශක ප්‍රතිකාරයද කියලා බලන්න. හැම වෙලාවෙම අර දිව උඩ ආහාරය වක් කරගන්න කිව්වා මම වක් කරගත්තා. වක් කරගත්ත ගමන් අඩු වුණා ටිකකින් ආය වැඩි වුණා. අර කැමති කෙනාව බලන්න යන්න කියලා මගේ හිත මට කිව්වා. මං ගියා. ගිය ගමන් අඩු වුණා. හරියට වේදනානාශකයක් ගත්තා වගේ. හැබැයි ආපහු එන්න එනකොට දෙඩේ හොඳටම වැඩි. නේද? එහෙනම් හැම වෙලෙම මගේ මනසේ මගේ මනස මට දෙන්නේ බෙහෙත නෙවෙයි වේද. උපන් දවසේ ඉඳන් නටන සියලු දේ තුල මම දුක් නැති කරගන්න පාවිච්චි කරලා තියෙන්නේ බෙහෙත්ද වේදනාශකද? නේද? එහෙනම් තේරෙනවද මගේ මනසේ අඩුවක් තියෙනවා. නේද? මගේ මං කරන්නේ මට හරි කියලා හිතෙන දේ. මං කරන්නේ මට එන පණිවිඩය අනුව. එහෙනම් මට එන පණිවිඩය මග නැවතිලා. මං හරියට කවුරු වගේද? හා වේදනා නාසික දෙන කෙනා වගේ. නේද? භාගයට දන්න කෙනෙක්. මොකක් හරි එකක් දන්නවා. නේද? ඒ වගේ. එහෙනම් ඔන්න දැන් මට තේරෙනවා මට වැඩ වගේක් තියෙනවා කරන්න කියලා. මොකක්ද බෙහෙත? දුක් නැති කිරීමේ ක්‍රමයක් තියෙන්න ඕන ස්ථීරවම. අන්න එහෙම ක්‍රමයක් ගැන ඉවක් තියනවද? කායික දුක්, මානසික දුක් සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් ක්‍රමයක් ගැන ඉවක් තියනවද? කියන්න පුළුවන්ද? Continue listening by clicking next track number.